අද සිට අපකල්පනා කළා සතරව දෙපැත්තහන සූත්‍රයේ අනුව ඒ දැක්වෙන භාවනා ක්‍රම වල ධර්ම දේශනා මාලාවක් තියෙනක. මේ සෑම කෙනෙකුම වාගේ කියවා තිබෙන ආස්වාද දෙන සතරපට්ඨාන සූත්‍රය එන සතරපට්ඨාන සූත්‍රයේ දේශනා කොට වදාළේ බුදුරජාණන් වහන්සේ විසින් පූර්ව රටේ සම්මාස සම්මනන ඕනියම් ගමේදී එහිදී දේශනාකට වදාළ ගැඹුරු ධර්ම දේශනා රාශියක්ම තිබෙනවා. විශේෂයෙන් මේ වාර්තය කළ මිනිස්සු ප්‍රඥා සම්පන්න නිසාම එවැනි ගැඹුරු ධර්ම දේශනා දේශනා කිරීමට බුදුරජාණන් වහන්සේ සිටුවා. එම සතරපතිපට්ඨාන සූත්‍රයෙන් නැතු එම කුල්පට සම්මා සිද්ධාන නිගම වාසී පිළිස සෑම කෙනෙක්ම මාගේ සතරපතිපට්ඨාන ධර්මයේ මෙලුණා. ඒ දේශනාව නිම වෙනකොට 40000කට ආසන්න දෙයක් මාර්ගඵල සාක්ෂාත් කරන බව පොත්පත්වල දක්වා තිබෙනවා. ඒ ඒ සූත්‍රයේ ඇතුළා වූ ඒ සම්මා සුධම්ම නිදම් වාසයේ දේශ සෑම අවස්ථාවකදීම වාගේ ඒ සතර සත්පට්ඨාන ධර්මයන් වැඩි ආකාරයෙන් කටයුතු කළ බව පොත්වල සඳහන් වෙනවා. මෙන්න සූත්‍රයේ පටන් ගන්නේ ඒකායනෝ අනන්තකේ මං බෝසත්තානං සුද්ධියා ප්‍රපරිද්දාන සමතික්කමාය දුක්ඛදෝමනස්සාන අත්සංගමාය ඥායස්ස අධිගමාය නිස්සානස්ස සච්චිකිරියාය දවිදං චක්කාරෝ සතිපට්ඨාන යන්නේ ඒ අදහස සත්‍යයේ පිළිසිත භාවයේ සුද්ධිය සඳහා ඒ කියන්නේ කාම දෝෂ මොහ ආදී මලයන්ගෙන් සිත පිරිසිදු කිරීමට ඒ වගේම ලෝභ දෝෂ ආදී ක්ලේශ ධර්මයන් දෙකට පාරමිතත්වයට පත් කරගෙන සිත සම්පූර්ණයෙන් පිරිසිදු භාවයට පත් කර ගැනීමට ඒ සඳහා ශෝක පරිද්දවාන සම්පතික්‍රමාය ශෝක පරිදේවයන් ඉක්මවා යෑම සඳහා දුක්ඛ දෝමනස්සං නමස්සං ගමාය දුක් දෝමනස්සං පෝණේ නිරුද්ධ කිරීම සඳහා ඥානස්සාධිගමාය සතර මඟ සතරඵල සාස්ත්‍රා කිරීම සඳහා නිබ්බාන සත්‍ය ක්‍රියාය නිබ්බාන සාස්ත්‍රා කිරීම සඳහා මේ සතර සතිපට්ඨානය ඒකායන මාර්ගයක් කියන එකයි අදහස් මේ ඒකායන මහානික්කේ මඟෝ මේ ඒකායන මාර්ගය කියන වචනය විවිධ ආකාරයෙන් තේරුම් කරන්නේ මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන භාවනා ක්‍රමය පමණක්මයි එකම භාවනා ක්‍රමය නිර්වාණ ධාතුව අවබෝධ කිරීමට කියලා බොහෝ දෙනෙක් වැරදි ආකාරයෙන් මේක අත්දැකීම් උපනයකට දක්වනවා. ඒ කායන කෙනෙක්ගේ අත්‍යය සතර සතිපට්ඨාන භාවනා ක්‍රමයම පමණක් නෙවෙයි නිවන යාමට දෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර වාක්‍යයක් තිබෙනවා විවිධාකාරයෙන් නිර්වාණ ධාතුව ලබාගතේ ක්‍රියාකාර සින්නමින් තුන් ධම්ම දේශනා උදාහරණ වශයෙන් අටකනාගත කියලා සූත්‍රයක් තියෙනවා කියන්නේ ආකාර 11ක් මේ සූත්‍රයේ පෙන්වන්න කරලා තියෙනවා මෛත්‍රිය පාදක කරගෙන වන්දන ආකාරයේ කරුණා පාදක කරගෙන මුදිතා පාදක කරගෙන උපේක්ෂා භාවනා පාදක කරගෙන එවන් යන ආකාරයේ ආදී වශයෙන් 11 ආකාරයකින් නිවන් යන ආකාරය එන අෂ්ටකනාම සූත්‍රයේදී උන්වහන්සේ දෙන්න කොට වදාගෙන තිබෙනවා. ඔස්වල සින්නත සූත්‍ර වෙන සූත්‍රවලදී දේශනා කොට වදාගෙන තිබෙන්නේ පඨින සංඥාදී විවිධ සංඥා ඉක්මවා වස්නේ ස්වාමීන් අවබෝධ කරන ආකාරය. ඕතේ වෙන සූත්‍රවල ගෝපක මොග්ගල්ලාන සූත්‍රවල මේ ආදී විවිධ සූත්‍රවල විවිධ ආකාරයෙන් නිර්වාණ ධාතුව අවබෝධ කළ හැකි මාර්ගයන් බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිවම පෙන්වන කොට වදාළා තිබෙනවා. බොහෝ විට සූත්‍ර පිටකේ පුරාණ වාගේ දිස්කන්නේ ධ්‍යාන හතර පාදක කරගෙන ඒ ධ්‍යාන විදර්ශනාවට නඟලා භාවනා කරන ආකාරයේ ධ්‍යාන මිත්‍යේ සූත්‍රයේ වෙන සූත්‍ර වල කෙනින්ම ඒ බව ප්‍රකාශ කරනවා. එම නිසා මේ සතිපට්ඨාන භාවනාව පමණක්ම මේ සූත්‍රයේ දැක්වෙන කරුණු පමණක්ම තමයි නිවනට නිවන් යාමට තියෙන එකම මාර්ගය කියන අදහස වැරදි. ඒ කායන අනන් වික්‍රේ මහෝ කියනකේ අදහස මේ සතර සතිපට්ඨාන භාවනා මාර්ගයේ ඒ අනුව පිළිපැද්දොත් ඒ අනුව ගමන් කළොත් නියත වශයෙන්ම නිවන කරා ළඟා ගන්නා වූ ඒ කායන මාර්ගයක් කියන එක නුවණට සමීප කරන නෝරදාම නිමකට ලං කරන මාර්ගයක් කියන අදහසයි ඒ කායන අයම් වික්‍රේ මහෝ මේක තමයි ඒ කායන මාර්ගය කියලා අපිට දැනගන්න අවශ්‍ය වෙන කෙනෙක් තේරෙනවා මේ මගේ අවබෝධය අනුව තියෙන කරුණු පොත්පත් වල යන විවිධ ආකාරයෙන් විස්තර කොට දෙනවා. එතකොට මේ ඒකායන අයන්තික වෙනවා කොහොමද ඒක තමයි එකම මාර්ගයයි ඒකායන මාර්ගයයි කියන අර්ථයෙන් අදහස් කරන්නේ කවර කාරණාවක් කළත් නිර්වාණ ධාතුව ලැබීමට අපේක්ෂාවක් තිබෙනවා නම් පංචස්කන්ධයේ ඇතිවීම සහ පංචස්කන්ධයේ නැතිවීම දෙකට කාරණාවක් නිසවන්නට ඕන. සතර සතිපට්ඨාන සූත්‍රයේදී පෙන්වන කරන ලබන්නේ ඒ පංචස්කන්ධයේ ඇතිවීම සහ පංචස්කන්ධයේ නැතිවීම දැකලා භාවනා කරන ලබන ආකාරය ඒ පංචස්කන්ධයේ පිළිබඳ විස්තර ඉදිරි දේශනාවලදී මේ ආයත අහන්න ලැබෙයි. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා මේ සතර සතිපට්ඨාන ධර්ම හතර බුදුරජාණන් වහන්සේ දෙනුම් කොට වදාළා තිබෙනවා. ඒක පෙන්වන්න කරන්නේ කාය කායනුපස්සේ විරති ආසාපේ සංකජානෝ සතිනා ඉනින්ද ලෝකේ අවිද්‍යා දෝමනස්සං ආදී වශයෙන් ඒවා ප්‍රගුණ කළ යුතු ආකාරයෙන් මාතේදී පෙන්වන්න කරන්නේ ආසාපේ කියන්නේ සම්මා විදක්වා නූපං කුසල ධර්මයන් සාස්ත්‍රා කිරීම සඳහා උපන් පාප ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා කෙලෙස් නැති කිරීම සඳහා ධෛර්යයක් ඇති කරගෙන සතිමා සංකජානෝ සිහි නෝන දිනු කරන්නේ ලෝකේ අභිජ්ජා දෝමනස්සං විනීය සමාගයේ ලෝකේ සහ බාහිර ලෝකේ පිළිපන පවතිනා වූ අභිජ්ජාව දැඩි ලෝභය සහ නැත්නම් ඇලීම සහ ගැටීම නැති කරගෙන කයේ කයano බලමින් වාසය කරනවා කියන එකයි කායානුපස්සනාව කියන එකේ තිබි අදහස. කයේ කයano බලනවා කියන එක අදහස් කරන්නේ කය ආරම්භ කරගෙන භාවනා කරන විට මේ කය තුළ මේ ශරීර කෝඩුව තුළ සත්‍යයේ පුද්ගලයේ නැති බව හෝ නැති බව හා ඒ වගේම ආත්මයක් නැති බව ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා කෙනෙක් ගන්න නැති බව සත්‍යයක් නැති බව අවබෝධ වන ආකාරයෙන් කය කායික ධර්මයක් වශයෙන් අවබෝධ කරගන්නීමේ ක්‍රම ලබන භාවනාවයි ආයානුපස්සනා භාවනාවයි කියන්නේ. වේදනානුපස්සනාවත් ඒ ආකාරයෙන්ම ආකාශේ සංකදානස්සතිමා ඉලෙක්ට්‍රෝන වීර්යයට මේ දක්වා සාස්ත්‍රාත්මක නිර්වාණ ධාත සාස්ත්‍රාත්මී බලවත් වීර්යයෙන් යුතුව ඒ වගේම සති සම්පජන්යෙන් යුතුව සමාගයේ ලෝකයේ සහ බාහිර ලෝකයේ තියෙන ඇලීමෙන් ගැටීමෙන් ඈත් වෙලා ඒ වේදනාවේ ස්වરૂපේ යථාර්ථය අවබෝධ කරන ආකාරයෙන් වේදනානුපස්සනාව දිනු කරන්න ඕන. චිත්තානුපස්සනාවත් එලෙසයි ධම්මානුපස්සනාවත් එලෙසයි. මේ අනුපස්සනා ධර්ම හතරෙන් කායානුපස්සනා කොටසින් දැක්කේ රූපස්කන්ධයේ අල්ලා කරන භාවනාවයි. වේදනාන වේදනාන පස්සනාවෙන් දෙන්නම් කරන්නේ වේදනා ස්කන්ධය අල්ලා ගන්න ලබන භාවනාව. චිත්තානුපස්සනාවෙන් දෙන්නම් කරන්නේ විඥාන ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය අලලා කරන ලබන භාවනාව. ධම්මානුපස්සනාවෙන් අදහස් කරන්නේ නාම ස්කන්ධය සියල්ලම අල්ලා කරන ලබන භාවනාව. මේ සාපත සතිපට්ඨාන සූත්‍රයෙන් දැක්වෙන්නේ අංකුශයක් නෙවෙයි මේ පංචස්කන්ධයේ අරමුණු කරගෙන පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකින්න කරන ලබන භාවනාවක් එම නිසා ඒක ඒකායන මාර්ගයක් වෙන මොකද විමඤ්ඤාම නම් මේ පංචස්කන්ධයම අරමුණු කරගෙන භාවනා කළ යුතු වෙන පංචස්කන්ධයම ඇතිවීම සහ නැතිවීම දැකිය යුතු වෙනවා මේ භාගයේ ඒකායන අයම්වික්‍රේ මග්ගෝ කියන වචනයක් ඒ වගේම ඒ ඒක විස්තර කරන විට පංචස්කන්ධයේ අරමුණු කරමින් භාවනා කළ යුතු බවක් කියන කාරණා දෙක. එතකොට මේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන අනුපස්සන ධර්ම සතිපට්ඨාන ධර්ම සතිපට්ඨාන භාවනාව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අපි තේරුම් ගන්න ඕනේ සතිපට්ඨානය කුමක්ද? සතිපට්ඨාන භාවනාව කුමක්ද? සතිපට්ඨාන භාවනාගාමී පටිපදාව කුමක්ද කියන කාරණාව. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානයේ අලලා කරපු දේශනා කියන ආකාරය ඒවා ඒක රාශී කරලා සතිපට්ඨාන සංකේ දක්වා තිබෙනවා. එම සතිපට්ඨාන සංකේ තියෙන විභංග කියලා සූත්‍රයක්. ඒ මෙලෙසින් දැක්වෙනවා සතිපට්ඨානංච වෝ භික්ඛවේ දේශස්සාමේ සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන ගාමීච්ච සතිපට්ඨාන භාවනා ගාමීච්ච පටිපදං සංසනාත් සාධු සම්මානති කරොත කුල පාඨයක් මානෙමි ඔබලාට මේ සතිපට්ඨානයක් ක්‍රියා දෙන අය සතිපට්ඨාන භාවනාවක් කියා දෙන අය සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදාවක් කියා දෙන අය ඒක හොඳින් මහන්නේ මෙහි කරන්නේ ඒ අනුව කටයුතු කරන්නේ අතනන්ත වික්‍රේ සතිපට්ඨාන මොනවාද මහණෙනි කුමක්ද මහණෙනි සතිපට්ඨානය කියන්නේ සතිපට්ඨාන කියන එකේ අදහස සිහිය පිහිටුවේ නැත්නම් සිහිය පිහිටුවාගෙන කටයුතු කිරීම සිහිය පුහුණු වන ස්ථාන වශයෙන් සතිපට්ඨාන කියන වචනය ගන්නට පුළුවන්. ඒ සතිපට්ඨාන කියන විස්තර කරන්නේ උන්වහන්සේ ඉතපිට වේදික ලෝකායකායන පස්සේ විහෙරති වේදනා වේදනාන පස්සේ විහෙරති චිත්තේ චිත්තාන පස්සේ විහෙරති ධම්මේස ධම්මාන පස්සේ විහෙරති කියලා. ඒ කායන පස්සනා වේදනාන පස්සනා චිත්තාන පස්සනා සහ ධම්මාන පස්සනා කියන ඒ ධර්ම හතරට සතිපට්ඨාන කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට සතිපට්ඨාන භාවනාව. ප්‍රථමාච වික්‍රේ සතිපට්ඨාන භාවනාව. කුමක්ද මහණෙනි සතිපට්ඨාන භාවනාව කියන්නේ? ඒ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මෙන්න මෙලෙසින්. ඉද වික්‍රේ වික්‍රෝ සමුදය ධම්මාන වා ධම්මාන පස්සේවා පායසන නිරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමදේ ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති සමදේ වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති සමදේ ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති සමදේ වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති සමුදය ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරතිවා ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති සංදේවා ධම්මානුපස්සීවා ධම්මේසු විහෙරති මේ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන භාවනාව විස්තර කළ ආකාරය මේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති වුණු භාවනා කිරීම තමයි සුදුසුයි සුදුසු එතකොට සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති මේ කය ඇතිවන හේතුව දැක දැක බය සංඥානුපස්සී ආකායස්මියේ සකය නැතිවීම දැක දක්වා ඒ වගේම සම්දේව සංඥානුපස්සීව ඇතිවීම නැතිවීම යන දෙකම දැක දක්වා භවනා කරන විට අන්න කායානුපස්සන සතිපට්ඨාන භවනා ඒක කෙරෙනවා මෙලෙසින්ම වේදනාවේ සමුදය දැක දක්වා ඇතිවීමේ හේතු දැක දක්වා වේදනාව නිරුද්ධ වන ආකාරයේ නැති වන ආකාරයේ දකිමින් ඒ වගේම වේදනාවේ ඇතිවීම සහ නැතිවීම දකින්න භවනා කරන විට වේදනානුපස්සනා සතිපට්ඨාන භවනාව සිදු වෙනවා. මෙන්න මේ ආකාරයෙන්ම තමයි සිතේ ඇතිවීම දකින්න විට සිතේ සමුදය දකින්න විට සිතේ නැතිවීම දකින්න විට එලෙසින්ම සිතේ ඇතිවීම සහ නැතිවීම යන දෙකම දකින්න විට සතිපට්ඨාන භාවනාවේ චිත්තානුපස්සනා ප්‍රතිපට්ඨාන භාවනාව සිදු කළා වෙනවා. ධම්මානුපස්සනාවත් එහෙමයි ඒ ධර්ම කාරණා පිළිබඳව ඇතිවීමත් නැතිවීමත් එදෙසින් ඇතිවීම නැතිවීම කියන දෙකක් දැක දැක භාවනා කරන විට සතිපට්ඨාන භාවනාව සිදෙනවා. මේක තමයි සතිපට්ඨාන භාවනාව කියන්නේ. එහෙමනම් සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරනවා නම් සතිපට්ඨාන භාවනාව හරියට සිදු වෙනවා නම් අපිට මේ පංචස්කන්ධයේ ඇතිවීම පෙනෙන්නට ඕනේ, පංචස්කන්ධයේ නැතිවීම පෙනෙන්නට ඕනේ, පංචස්කන්ධයේ ඇතිවීම සහ නැතිවීම දැකදක භාවනා කිරීමේ ශක්තිය සමන්නට ලැබෙන්නට ඕනේ ඒකයි සතිපට්ඨාන භාවනාවක් පිළිවන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමක පාඨවලට අනුව යථා විස්තර කරන්නේ පතමාංශ වික්‍රේ සතිපට්ඨාන භාවනා ගාමී ප්‍රතිපදා මොකද්ද මහණෙනි සතිපට්ඨාන භාවනා වැඩිවීමට තියෙන ප්‍රතිපදාව අයමේ වූ ආරිනවත් සංකෝමං ගෝ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මහණෙනි සතිපට්ඨාන භාවනාව දියුණු කිරීමට තියෙන මාර්ගය උන්වහන්සේ ප්‍රතිපණම් කරනවා ඒ වගන්නා මේ සීජතේ දන් සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් විස්තර කළ ආග්‍රස්ථාන්ත මාර්ගය. ඒදී වැරදි වචන වලින් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා සංකප්ප ආදී ධර්මවලින් ඈත් කළ සිත මුදාගෙන පිරිසිදු සීලයක පිළිදලා මේ සතරවත්පත්මාන ධර්මයන් වඩන්නට ඕනේ. උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ සීලේ පටිච්චාය සීලං නිස්සාය සත්තාරෝ සතිපට්ඨානේ භාවයති කියලා. සීලයට පිටලා සීලේ නිස්සය කරගෙන සතිපට්ඨාන භාවනාව සිදු කරේසේ. සතර ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනක්ම ඒ සීලේ ගන්නා දෙන්කට ඇත්තේ. සම්මා වාචා සම්මා කම්මන්ත වැනි ඒ අංග සීලය සඳහා ඒ තුන අංග අන්නේ සීලේක පිළිපදලා වැයනම් කරමින් සතිය සමාධිය ප්‍රඥාව දිනු කරන්නට ඕන. සම්මා සතිය බුදුරජාණන් වහන්සේ විස්තර කරන සෑම විටම වාගේ විස්තර කරන්නේ මේ සතර සතිපට්ඨාන භාවනාව පිළිබඳ කළ පාඩේමයි විස්තර කළ පාඩේමයි. ඒ කියන්නේ කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේ අනුව පෙන්වා ඇති මේ ඇත සතරපටිපට්ඨාන භාවනා වඩන විට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සමාධිය සිත තුළ ජීවණක් වන්නේ කියලා. එතකොට මේ දක්වා අපි ප්‍රකාශ කළේ ඒ කායන මාර්ගයේ කීමේ අදහසක් සතිපට්ඨානයේ කුමද්ද සතිපට්ඨාන භාවනාව කුමද්ද සතිපට්ඨාන භාවනා ගාමී ප්‍රතිපදාව කුමද්ද කියන කාරණාව කරලා කෙටියෙන් වදින රූපයක්. ඊළඟට මේ සතිපට්ඨාන භාවනාවේ තියෙන භාවනා ක්‍රම කායානුපස්සනාවේ තියෙන සතිපට්ඨාන භාවනා ක්‍රම 14ක්. වේදනානුපස්සනාව එකක්, චිත්තානුපස්සනාව එකක්, ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම පහක් තිබෙන ඔක්කොම 21ක් වෙනවා. කායානුපස්සනාවේ තියෙන සතිපට්ඨාන භාවනා ක්‍රම පහෙන් ආනාපානසති භාවනාව ආස්වාස්කාත්තා කරමු කරමින් කරන ලබන භාවනාව එකක් ධාතු මනසිකාර භාවනාවේ ශරීරයේ තියෙන පඨවි ආදී ධාතු කොටස් සම්මස්තණය කරමින් කළ හැකි භාවනාව. පටික්කුල මනසිකාර භාවනාවේ කියන්නේ ශරීරයේ තියෙන පිළිකුල් කොටස් ගැන මෙනෙහි කරමින් කළ හැකි භාවනාව. ඒ දාමතර දෙවියන් මුන්නේදී සතිය නුවණ දියුණුවන ආකාරයෙන් කළ යුතු ඉරියාපතපබ්බ භාවනාව. ඊට අමතරව සම්පජඤ්ඤ භාවනාවේ කියන්නේ සීලවල ජීවන ආකාරයේ සියලුම කර්තව්‍යයන් සිදු කිරීමේදී බහසන්තලේසු භාවනා කලේසු ආකාරය දැක්වෙන කොටස මෙතන කොටස් පහක්. මේ පහට අනුතරව නව සීලිතකේ යනුවෙන් දැක්වෙන මලමිණේ පවත්නා වූ අවස්ථා නමයක් තරමු කරමින් කරන ලබන භාවනා ක්‍රම නමයක් තියෙනවා මේ සියල්ලම එකතු වුණාට පස්සෙ කායानुපස්සනාවේ භාවනා ක්‍රම 14ක් ඉගෙනගෙනවා. එතකොට වේදනානුපස්සනාවේ භාවනා ක්‍රම ඇත්ත වශයෙන් එකක් වශයෙන් නම ආකාරයකට බෙදලා නම ආකාරයකින් ප්‍රගුණ කළ යුතු බව උන්වහන්සේ පෙන්වන්න කරනවා. වේදනාව සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් සැප දුක මඳහත් වශයෙන් තුන් ආකාර වෙනවා. මේ සෑම වේදනාවක්ම සාමික වශයෙන් සහ නිරාමිත වශයෙන් දෙකී යන විට සාමික සුඛ වේදනා නිරාමිත සුඛ වේදනා ආදී වශයෙන් අර කලින් කියපු තුනත් එක්ක ඔක්කොම වේදනානුපස්සනාව වෙනම ආකාරයකින් අපිට ප්‍රබල ගන්නට පුළුවන්කම ලැබෙනවා. චිත්තානුපස්සනාවකම භාවනාවක් වුවත් එයත් දාර්ශනික ආකාරයකින් ප්‍රගුණ කළ යුතු බව උන්වහන්සේ වදාළා තිබෙනවා. කාගතික දීසිත සම්මෝහිතක් හැකලන සිතක් විශ්වන සිතක් මේ ආදී විවිධ ආකාර දෙක හඳුනාගෙන භාවනා කළ යුතු ආකාරය ධම්මානුපස්සනා තමයි සාහත්ම වැදගත් අනුපස්සනා භාවනාව. ඒක තමයි නිවනට ඇත්ත වශයෙන්ම කෙනෙකුගේ සිතේ යොමුවන්නේ. ඒකේ පංච නීවරණාලා සංලබන භාවනාවක් තිබෙනවා. පංචස්කන්ධයේ ඇතිවෙන නැතිවෙන දෙක දෙක සංලබන භාවනාවක් තිබෙනවා. ඒ තමයි ඇත්ත වශයෙන්ම සතිපට්ඨාන භාවනාව වශයෙන් දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන තේමය. ඒක අමතරව සමාගයේ සිත තුළ ඇතිවන්නා වූ ඒ ඉන්ද්‍රිය ප්‍රතිපදේ කියන්නේ ඇහැට රූප ගැටනාට පස්සේ නම් නැති වෙන මේකාකාර සංගෝධ ධර්මයන් ආදී දාගිය දැකීම කරන කල හැකි ආයතන භාවනාවක් තිබෙනවා. ඒ සම්මාන පස්සනාවෙන් තවත් එක තියෙනවා සත්‍ය බොද්ධංග ධර්මයන් සම්මතනය කරමින් කළ හැකි භාවනාව අවසාන වශයෙන් සතරාර්ය සත්‍ය ධර්මයේ දැක දැක අවබෝධ කරමින් කළ හැකි භාවනාව. මෙන්න මේ භාවනා ක්‍රම පහ ධම්මානුපස්සන සතිපට්ඨාන භාවනාවේ දැක්වෙනවා. මේ පින්වත් මේ භාවනා කරන සෑම කම කරන්නටම ඕනේ කියලා හිතන්නට එපා. එකම භාවනා ක්‍රමයක්වත් මේ කරුණාකරමින් ප්‍රමාණවත් වෙන නිර්වාණ ධාතුව අවබෝධ කිරීමට උදාහරණ වශයෙන් ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරනකොට කෙනෙකුට ආනාපාන සති භාවනාව සමලක්ම ප්‍රමාණවත් වෙනවා නිර්වාණ ධාතු සාක්ෂාත් වීමට හැබැයි සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් මේ භාවනාව සිදුවන්නට ඕන. ඒ වගේම තමයි පිළිකුල් භාවනාව පමණක්වත් ප්‍රමාණවත් සතර සතිපට්ඨාන ධර්මයන් වැඩෙන ආකාරයෙන් මේ භාවනාව සිදු කළ නිවන් යාමට ධාතු මනසිකාර භාවනාව පමණක්වත් සෑහෙන නිර්මාණ ධාතු සාක්ෂාත් කිරීමට ඒ තුළින් සතරපටිපට්ඨාන ධර්මයන් සත්පුරුෂයන් ධර්මයන් වැඩෙනවා නම් එමෙන්සා මේ භවනා ක්‍රම 21 ක අපවිතින් ප්‍රගුණ කළ යුතුයි කියන වැඩිමික මෙන්නකට බහින්නට එපා ඒ භවනා ක්‍රම 21 අතරින් සමාත සලහැකි සමාත පහසෙන් ප්‍රගුණ කරවටි භාවනාවක නිරත වීම ඉතාමත්ම සුදුසුයි. එතකොට මේ දක්වා අපි ප්‍රකාශ කළ කාරණා අතරින් මේ ආයත පහදිනවා පිළිඳට ඕන සතිපට්ඨානය කියන්නේ කොමක්ද? සතිපට්ඨාන භාවනාව කියන්නේ කොමක්ද? සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදාව කොමක්ද? මේක ඒ කාරණ මාර්ගයක් වීමට නම් සංසක්ඛන්දේ ඇති වෙන්නේ නැති වෙන දෙක දෙක භවනා කළ යුතුයි නේද කියන කාරණාව. මේ භාවනා ක්‍රම 21 බුදුරජාණන් වහන්සේ දෙයෙන් පෙන්වුම් කරලා ඒ සෝතේ අවසන් කරන්නේ මෙලෙසින්. යෝයිකෝටි වික්කලේ මේ චක්කාරෝ සතිපට්ඨානයේ වෙනම් භාවයේ සත්‍ය වස්තානි සත්‍ය දින්නම් කරානම් අන්නතරම් කරම් පාටිකම්පා පාටිකම්පන් දිත්තේ ධම්මේ අඤ්ඤා සතිවා උපාදිතේ යනාදන්තා මහණෙනි යම් කෙනෙක් මේ පසුබිම්පත්තාන භාවනා ක්‍රමයන් මා ප්‍රකාශ කළ ආකාරයෙන් ප්‍රගුණ කළා නම් හත් වස්තයක් පුරා හත් වස්තානි හත් අවුරුද්දක් ඔහුට නිතවතෙන්න අනාගාමී මාර්ගය හෝ අරහත් මාර්ග ඵලෝ සාක්ෂාත් වීමට ලැබෙනවා උන්වහන්සේ ප්‍රකාශ කරන අතිසන්තෝ වික්‍රේ සත්වස්ථානි මහණෙනි හත් වස්තයක් කියන එක පසක තිබේවා යෝයිකෝද පිටුනේ මේ සතරන් සතිපට්ඨානයේ ඒමන් බහදීය සවස්ථානේ මේ සතර සතිපට්ඨාන ධර්මයන් කය වාක්‍යයක් හරියට ඒ ආකාරයෙන් ප්‍රගුණ කරා නම් ඔහුට අනාගාමීව අත්පත් ඵලය සාර්ථකවන්න පුළුවන් වෙනවා දික්කේර ධර්මයේ මේ ජීවිතයේ කියන කය වසරක් දිේවා මහණේ පස්සක්ඥා භාවනාව ප්‍රගුණ කළොත් ඒත් මේ මාර්ගඵල දෙකෙන් එකක් හෝ අවබෝධ කරගන්න පුළුවන්. පස් වසරක් නෙවෙයි මහණෙනි හතර වසරක් සිව් වසරක් සිව් වසරක් නෙවෙයි මහණෙනි අවුරුදු තුනක් තුනක් නෙවෙයි මහණෙනි අවුරුදු දෙකක් නෑ මහණෙනි අවුරුද්දක් මේ සතර සත්පත්තහන භාවනාවේ වෙනතොනක ඔය ආකාරයෙන් සත්‍ය දිනන් බලන අන්‍යතරම් බලන් පාටිකම් සම්දිත්තේර ධන්නේ යන්නා මේ ජීවිතයේදී කාදව වළං ගන්නවා ලබන්න පුළුවන් වසරක් හරියට මේ සතර සත්පත්තහන භාවනාව කළා උන්වහන්සේ කාල පරිච්ඡේදය තවත් පිටි කරලා තියෙනවා වසරක් ඕනේ නෑ මහණෙනි. මාස 7ක් මේ භාවනාව හරියට ප්‍රගුණ කළොත් ඒ කතාවම කියලා වෙන කියන මාස 7ක් අවශ්‍ය නෑ මහණෙනි. මාස 6ක්, මාස 5ක්, මාස 4ක්, මාස 3ක්, මාස දෙකක් මාසයක්. මේ භාවනාව ප්‍රගුණ කළොත් හරියට අනාගාමී වරහත් ඵලය ලබන්න පුළුවන්. සික්ෂක බික්කවේ මාසෝ යෝකෝටි මාදික්කවේ එවන් භාවයේ අද්දමාසෝ මේ සතර ප්‍රතිපත්තාන ධර්මයන් මාස භාගයක් හරියට භාවිතා කළා. අර කියපෝ අනාගාමීත්වය හෝ අරහත් ඵලය ලබන්න පුළුවන් බව උන්වහන්සේ පෙන්වු කළා. යොක්කිට්ඨ බික්ඛේ අද්දමාසෝ යෝචිතේ නේසත්තා සතිපට්ඨාන යෝගං භාවයේ සත්තානං මහණියාව ආනාත සමාන දෙකක් නෙවෙයි. හරියට යමෙක් මේ සතර සතිපට්ඨාන භාවනාව සත්‍යාසන් දවස් හතක් ප්‍රගුණ කර සත්‍ය දිත්තේවතන්නේ මේ ජීවිතයේදීම ඔහුට අඤ්ඤා අරහත් ඵලය හෝ අනාගාමිත අනාගාමි ඵලය හෝ සාක්ෂාත් කරන්නට පුළුවන් බව උන්වහන්සේ ප්‍රතිඥාවත් දෙමින් ප්‍රකාශ කොට වදාළා. මේ කාල පරිච්ඡේදයන් සීමා වන්නේ එකිනෙකාගේ පාරමී ශක්තිය ගන්නව එකිනෙකා සතර සතිපට්ඨාන භාවනාව සඳහා යොදා ගන්න යොදා ගන්න අපේ කාල පරිච්ඡේදයේ අනුව මේ අය කරන ආකාරයට සමානයකට පෙරයක් කරලා පැයක් දෙකක් භාවනා කරලා එහෙම අවුරුදු 7ක් නෙවෙයි අවුරුදු 10ක් කරලා සමහච්ච අනාගාමී ආත්මයේ සමාධි තෝවන් නොවන්නට පුළුවන්. එහෙම නෙවෙයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ මුළු දවස පුරාම වාග්යෙන් යන කාලයේ හැර මේ සතිපට්ඨාන ධර්ම වැඩෙන ආකාරයෙන් යම් කිසි කෙනෙක් භාවනා කළා නම් අවුරුදු හතක් ඔහුට මේ ජීවිතයේදී අනාගාමී අගත ඵලයේ සාක්ෂාත් කළ හැකි බව පාරමී සත්‍ය වැඩි නම් සමාගයේ ශ්‍රද්ධාව වැඩි නම් ප්‍රඥාව වැඩි නම් සමාගයේ සතිය සමාගයේ වඩවඩා දියුණු වෙන එළෙන කෙනෙකුට මා අවුරුදු 6කින් ඒකත් වඩා දියුණු කෙනෙකුට අවුරුදු 5කින් 4කින් 3කින් 2කින් නබස්තරකින් මේ ආදී වශයෙන් වාමේ මේ කාල පරිච්ඡේදයේ කුටි කරමින් උන්වහන්සේ පෙන්වන කොට වදාගා තිබෙනවා එමෙන්න මේ ඇයට සතපෙනුදුට ප්‍රීති සම්පොච්චංගේ ඇතිවන ආකාරයෙන් හේතුව මේ උපායන මාර්ගයට අපි ගමන් කරනයි කියලා හිතාගෙන මේ සතරෝධිපට්ඨාන භාවනාවේ දැක්වෙන භාවනා ක්‍රම අනුගමනය කරන්නට පුළුවන් ඒ තුළින් මෙයට මේ ජීවිතයේ තියෙන කවදා භවයකදී හෝ නියත වශයෙන්ම ඒ කියපු අත්පත් ඵලය හෝ අනාගාම ඵලය හෝ නිර්වාණ ධාතු සාක්ෂාත් කිරීමට අවස්ථාව ලැබෙනවා ලැබෙනවාමයි. හොඳයි අප ඒ සතරෝධිපට්ඨාන ක්‍රමයේ දැක්වෙන කායානුපස්සනා භාවනාව දැන් ඉස්සෙල්ලාම ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ කායානුපස්සනා භාවනා විස්තර කිරීමට ප්‍රථමයෙන් මේ රූපස්කන්ධය පිළිබඳ විස්තරයක් කළ යුතු වෙනවා නැත්නම් කායානුපස්සනා භාවනාව හරියට ගන්න බෑ මා කේවා සතර සතිපට්ඨාන ධර්මයන් විස්තර කරන විට ඒදී ඒ භාවනාවට අරමුණක් වශයෙන් ගන්නේ පංචස්කන්ධය කියලා මේ වේදනාවන් පස්සනා විස්තර කරන වේදනා ස්කන්ධය අනිත් ස්කන්ධයේ යම් පස්සනාවන් විස්තර කරන විටත් අපි විස්තර කිරීමට අපේක්ෂා කරනවා අද ප්‍රායන පස්සනා විස්තර කිරීමට මූලාරම්භක දේශනාවක් වශයෙන් කය පිළිබඳ සරල දේශනාවක් කිරීමටයි අප අදහස් කරන්නේ මේ ඉන්න වැඩි විස්තරයක් මාගේ දතේට වෙනවා මේ තමාගේ රූප රූපස්කන්ධයේ මේ රූප බඩ මේ දක්වා මෙලෙසින් නිකුණති දේ ඇත්තේ කුසේද කියන කාරණාව. මේ රූප කොට ඇතිවීමේ හේතුව කුමක්ද? මේ රූප කොටේ යථා ස්වરૂපේ කුමක්ද කියන කාරණාවන් එවැනි කාරණාවන් ගැන පැහැදිලි අවබෝධයක් ඇතුව පායන් පස්නා සතිපට්ඨාන භාවනා කරන්නට ඕන. දැන් කල්පනා කරන්න මෙහැගේ රූප කොට මේ ඇහැට තියෙන රූපස්කන්ධය මවගේ මෞකසට පිළිසිඳ ගන්නා විට මේකත් දැන් තුමන ලෝකස්කන්ධයක් නෙවෙයි ඒක සලෝ කලල රූපයක්. මේ කියන අතක්වත් පයක්වත් හිතක්වත් ඔය කියන ඔය ආකාර ශරීරයක්වත් කිසිවක් දෙයක් තිබුණේ කලන රූපයක් මවගේ කුස තුළ පළමුවෙන් පිළිසින ගන්න අවස්ථාවේදී පැවතුනේ. කල රූපේ විස්තර කරන්නේ හරියට මේ ඉදිකටු තුලකට සෙන්සින්දුවක් කරගෙන ඒක පහළට හරවලා පෙන්නකොට යන තරම් සුළුවට පේනවනම් අන්න එවැනි සුළු දෙයක් කලන රූපේ කියන්නේ. එතකොට ඒ කලන රූපේ නිර්මිත වූයේ මවගේ සහ පියාගේ ධාතු කොටස් වල ඒ එකට නෙමෙයි. මේ පැහැදිලිවම කල්පනා කරන්න අපි උපදිනකොටම එකදෙන බීජය අපගේ ශරීරයේ කෝඩුව නිර්ණයාත්මක කළ බීජය කාමේද කියලා. මවගේ සහ පියාගේ දේවල් සමාගේද එහෙම නැත්නම් අනුගේද කියන අවබෝධය දැන් ඇති කර ගන්න ඕන. ඒක කාමේද? ඒවා අනුගේ සමාගේ නෙවෙයි. පටන් ගන්නකොටම මේ ශරීර කෝඩුව අනුන්ගේ දේශෙන් පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා දවසක් ඉඳක කියලා අපේ ගාමේ මව්කුස ඇතුලේ තියෙන ළමයා කොහොමද වැඩෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේට විස්තර කරනවා මේක ඉන්දක කියලා සූත්‍රයක් තියෙන යක්ෂ සංහිතේකේ දැක්කන්නේ පඨමං කලලං මොතේ කල්ලාවෝති අප්පතා අප්පතා ජායති තේති තේති නිබ්බති ගනෝ ගනාපතා කාජායන්ති තේසල්ලෝ මනසාපිත යංචත්ත මුඤ්ඤතේ මාතා අන්නම් පානංච භෝජනං තේනසෝ චක්‍රේ ලාභේති මාසු කුච්චී ගතවනරෝ කියලා ඒක විස්තර කළා බුදුරජාණන් වහන්සේ. පළමුවෙන්ම කලල රූපය යතුන්නේ පඨමං කලලන් හෝතේ ඒක දවස් හතක පමණ කාලයක් තුළ පවතිනවා. කලලා හෝතියක් බුදා ඒක තවදුරටත් දියුණුනාට පස්සේ අබ්බුදනමින් නැදින් වෙන ඊට වඩා දියුණු ටිකක් ලොකු තත්යකටපත් වෙනවා. අපදාජායති තේසි ඒ අපද තත්ත්වය තමයි තේසි භාවයට පත්න්නේ. තේසි නිස්සත්ත්‍යයේ ගනෝ ඒ තේසි භාවයට පත්නාට පස්සේ ඒක ධන භාවයට පත්නම් ඇති වෙලා ධන භාවයට පත් වෙනවා. ඝනාපස්සකාජායන්ති ඝන භාවයට පත්නාට පසුව කාකා පහක් ඇතිවීම සඳහා ඒකට අවශ්‍ය ආකාරයේ මේ ගන්න ඒ කොටසේ ගන්න කොටසේ කොටස් පහක් විහිදෙන්නට පටන් ගන්නවා. අත් දෙකට දෙකයි කකුල් දෙකට දෙකයි හිසට එකක්. ගන්නා ප්‍රස්තාකාදාන හරියට මේ ඔය බතලාල වහම අලවාගයක් පැලවෙන විට අර පැලේ එන්නේ ඉස්සලා ඉස්තිලා ඉඳින් අන්න එලෙසින් කොටස් පහක් විහිදෙනවා. දන්තං සුභින්දතේ මාතා අන්නම් පානන්ත බෝධන මා විසින් කෑමක් බීමක් කළා නම් තේනසෝතත් යාපේදී මා විසින් කනපන්න ලබන දේවල් වලින් ඒ කල රූපේ සහිතේ දන්තස්සේට පස්සෝ ඒ රූප කොටස් වැඩෙනවා ඒකම තමයි මේ රූපයේ දිනු වී දිනු වී යන්නේ ඒකට මේ ඇයට ප්‍රශ්නාව තියෙනවා සමාධිය පිට තියෙනවා නම් හිතා ගන්න පුළුවන් සමාධි රූප කොටස් පළමුවෙන්ම නිර්මිත උනේ කොහොමද මම ගියසා පියාගේ ධාතු කොටස් වලින් ඒවා මගේ නෙවේ. ඒවා දිනුනේ කොහොමද? මව ගන්න ආහාර පාන වලින් ඒව කාගේද? ඒවත් අනුන්ගේ. මේ අනුන්ගෙන් ගත්තු අනුන්ගේ රූප කලාප තුළින් දිනු වෙච්ච එකක් තමයි සමාජයේ රූපස්කන්ධයේ මවතොල මවගේ කුසතොල සිටින විට. දැන් මවතුන් දිනුනා ඊට පස්සේ ජීවත් වෙලා දැන් මේ අනිපාක්ෂ පමණ උසට මේ පංචස්කන්ධේ මේ ආකාරයෙන් දැන් පවතන මේ රූපස්කන්ධයේ මේ සත්‍යයට මේ රූප කොටපස්නේ කොහොමද? අපි සංගත එළවල වල බස්සල කලතුර වල මාළු වල ආදී විවිධ ආකාර පාන වලින් තමයි මේ ශරීර කෝඩ මෙලෙසුම් දැන් නිමිත වෙන්නේ. මේ බාහිර වශයෙන් ගන්නු ලබන ඒ ආහාර පාන වලින් නිර්මිත වූ මේ රූප කොට තමයි මම කියලා මගේ කියලා වැරදි අවබෝධයකින් අල්ලාගෙන තිබෙන්නේ. මේකේ අයිතිකාරයා මම නෙවෙයි මේකේ අයිතිකාරයා බාහිර වශයෙන් ගන්න ලබන ආහාර පානය කියන අවබෝධය පැහැදිලිවම තමාට තේරෙන්නට ඕන. මේ සංඥාවකට සීමා කරලා බෑ. මවගේ මෞතස තුළ තියෙන විට ඇතුණු රූප කලාප මගේ මුලින් නේද කියන අවබෝධය තියෙන්නට ඕන. ඒ රූප කොටස් ජීවන වෙලා ජීවන වෙලා වැඩුණේ අම්මා ගන්න ආහාර වලින් විනා ඒ රූප කොටස් එතකොට මගේ නොවේ මේක කියන අවබෝධය පැහැදිලිව තමයි ඇතිවන්නට ඕනේ. මේවා කියනකොට තේරුම් ගැනීම නෙවෙයි අවශ්‍ය. ඊට පස්සේ දීවෝ රූප කොටස් මේකත් හේත සත්ුනේ බාහිර ආහාර පාන තුනේ නේද එහෙමනම් මේකේ අයිතිකාරව බාහිර ආහාර පාන නෙවෙයි ආහාර පාන නේද මට අයිති දෙයක් නොවේ නේද කියන පැහැදිලි තත්ත්ව සාබෝධයක් තමයි සංකෝෂයේ ඇති කරගන්න වෙනවා. මේ රූප කොට මෙලෙසින් දියුණු වෙන හේතු ටිකක් තියෙනවා. මේ රූපයේ මෞඛිකත පැමිණීමට හේතුවක් තිබෙනවා. මෞඛිකය දියුණුවාට පසුව මෞඛිකයේ පිටිනගත් මොහොතේ සිට මේ මොහොත දක්වා මේ ශරීරයේ පවතිනට දියුණුවන්නට මෙලෙසින් සැදී සිටින්නට හේතුවක් තියෙනවා. ඒක නිසා අපි සමුදය දකින්න ඕන බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සමුදය ධර්මාන් පස්සේ වාකායෙන් විහෙරතු. මේ සමුදය දැකලා පායන් පස්සන වඩන්න ඕන ඒක නිසා සමුදය අපි දකින්නට ඕන. මේ මෞපුතට ඉස්සල්ලාම මේ රූපය ඇතුළු වෙනකොට කල රූප tattye ඇතුළු වෙනකොට ඒකේ එල්ලිලා තමයි ඉස්සල්ලාම පහළ වුණු සිත වූ ප්‍රතිසුන්ද විඥානය හටගත්තේ. කියන්නේ මේ ලෝකයේ ඉස්සල්ලාම පහළ වෙනකොට ඇති වුණු සිතට කියන ප්‍රතිසන්ද විඥානය කියලා. ඒ ප්‍රතිසන්ද විඥානය ගිහිල්ලා එල්ලුනේ අර කියපෝ කලල රූපේ අනුන්ගේ රූප කොටස් වල. ඒ ප්‍රතිසන්ද විඥානය ඇතිවීමට හේතුවක් තියෙනවා. ඒ හේතුව දකින්නට ඕන. මොකක්ද හේතුව? මේ ආත්මය හැදෙන විට මේ ලෝකේ ජීවත් වීමේ ආශාව තව තවත් සමාගයේ හිත තුළ තිබුණා භවයේ රැඳී සිටීමේ ආශාව භව ආශාව තිබුණා. මේ රූප කොටස් සහිත මේ එළියාත්මයේ තිබුණු ආත්ම ශරීර කෝඩුව තමගේ අඳසාසිත මම මගේ මගේ මගේ මගේ ආත්මය ආදී වශයෙන් වැරදි සංකල්පනාවක අපරාධෙන් සත්‍යනාක සංකල්පනාවකින් උපාදාන කරගෙන සිටියා අල්ලාගෙන සිටියා ඊට අමතරව නොයෙකුත් වස්තුන් තමගේ දූ දරුවන් හෝ සහෝදර සහෝදරයන් හෝ කවරෙකු හෝ උපාදාන කරගෙන අල්ලාගෙන දැඩි කොට ග්‍රහණය කරගෙන සිටියා කර්ම කරලා තිබුණ අකුසල් ලෝ අකුසල් කන මනුස්ස ලෝකයේ ඉපදින්න නම් කුසල් කන්න සිද්ධ තිබුණා. ඒ කුසල් කර්ම මරණ මොහොතේ සීලීමේ ශක්තිය, નિરાයාසයෙන් සිතට ගලා යෑමේ ශක්තියක් තිබෙනවා. ඊළඟට මේ නැවත නැවත ඉතින් එක දුක්ක්ෂය මේක නැති වෙනවා නම් ප්‍රපක්ෂය මේ දුකක් නේද නැවත නැවත ඉදීම තුළින් සිදුවන්නේ මේවට ආශාව කිරීම නිසා දුක නේද ඇතිවන්නේ මේ ආදී වශයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැතිකම එදා තිබුණා. මෙන්න මේ ධර්මයන් තමයි සිත තුළ ක්‍රියාත්මක වන විට යටිතේ තැන්පත් වී සිටින අවස්ථාවක තමයි හැම කෙනෙකුගේම රහත් වූ ඕනම කෙනෙකුගේ සිත තුළ මේ වැනි ධර්ම තිබෙන්නට පුළුවන් තිබෙනවා. අන්න එවැනි කෙනෙක් මරණයට පත්වන විට ගිය ආත්මේ මරණය සිදුව වූ විගසම ඉනික් විතරම මේ ප්‍රතිසන්දි විඥානය මේ භවයෙන් හටගත්තා. මේ ප්‍රතිසන්දි විඥානය හැසිරීමට හේතුව ඒකයි. සංදේ ඒකයි. ඒ මෞපත ඉස්සනා ප්‍රතිසන්දි විඥානය හටගන්නකොටම ශරීරයක් ඇතිවීමට අවශ්‍ය නිසා කාය රූපත් හිත පිළිගන්නට ස්ථානයක් අවශ්‍ය නිසා පදේ රූපේකුත් ස්ත්‍රී භාවයක් හෝ පුරුෂ භාවයක් ගැන දෙක තීරණය කිරීමට අවශ්‍ය නිසා භාව රූපත් කියන රූප කොටස ඒකම සහජාතකත් සහජාත වශයෙන් එකටම උපදිනවා. ඒකට කියන්නේ සහජාතකත්වය කියලා එකවර උපදින දෙයක්. දෙකම එකට උපදිනවා. එන්න මේ ආකාරයෙන් මෞපසිත ඉස්සල්ලාම පිළිසඳගත් රූප කොටස් තමයි අර පස්වගත් භවගේ ආහාර නිසා දෙක තුනකට පස්වගත් ආහාර පාන නිසා අන්නේද තෙන් වැඩි දියුණු වෙලා වැඩි දියුණු වෙලා මේ සත්‍යයට පත්ව තිබෙන්නේ. මේක තේරුම් ගන්න ඕන. ශරීර කෝටුව ලෝකයේද පහළවනකොට ඒකට ශරීර කෝටුව පැවතීමට හේතුවක් තියෙන සම්දයක් තියෙන බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරන්නේ ආහාර සම්දය රූප සම්දය කියලා. ආහාරයෙන් තමයි මේ රූපයන් හටගන්නේ ආහාර සම්දය රූප සම්දය. මේ ආහාර කියන එක දෙආකාරකින් විස්තර කරනවා. එක ආකාරයකින් විස්තර කරනවා විඥාන ආහාර පස්සාහාර මනෝ සංකේතන ආහාර කබලින්කාර ආහාර කියන්නේ විඥාන ආහාර ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥානය ඉස්සල්ලා මාකුසේ ඒ කල රූපයේ ගිහිල්ලා ප්‍රතිසන්දි විඥානයෙන් හටගත්තේ නැත්නම් මෙල්ලුනේ නැත්නම් ඒ තිබුණෝ ඒ ධාතු කොටස් වල එකතු වීම දියේදී නැති ගියා ඒක සතෙක් බවට පත්වන්නේ. එනිසා විඥාන ආහාරයේ පාදක වුණ මේ රූප කොට නිර්මිත වීමට ඒකේ සම්බේ ඒකයි. ඊළඟට පස්ස ආහාර මනෝ සංචේතන ආහාර දෙකක් තියෙනවා. පස්ස කියන්නේ හැදෙනවා කියන එක මනෝ සංචේතන කියන්නේ සිතිවිලි කියන එක. මේ රූප කොට මේක නිසා තමයි දැන් අපේ ශරීරය යනකොට හැදුනොත් එහෙම ඔන්නේ ඒක හරිච්ච එකේ මොළේ වුණොත් වහාම ගෙඩියක් වගේ උඩට එනවා. මඳුර එක්කෙනෙක් දෙයක් සතෙක් බුද්ධද්දස් කළොත් එතන ගැටුම වගේ තියෙනවා. නැත්නම් වෙන ඔය නිදිස බඩ සාක්ෂේ කරේ ගෝනස් එක්කෙනෙක් දෙයක් දස්ස කළොත් කකුල ඉදිමෙන අලුත් රූප කලාප ඇදෙනවා. ඒ කියන්නේ. ඒ ස්පර්ශය නිසා එලෙසින් හා ස්පර්ශයන් නිසා එලෙසින් රූප කලාප ඇදෙනවා. ඊට අමතරව ඇහැට රූප පෙන්වන්නට පස්සේ රූපය තියෙනවා. කනට ශබ්ද ඇසුනට පස්සේ නාසයට ගඳ සුවඳ දැනෙනට පස්සේ ශබ්ද ඇතිවෙනවා. ඒ අනුසාරයෙන් සිතුවිලි ගලා යන නිසා. දැන් උදාහරණයක් කියන්නේ රූපයක් දැක්කා. සමා දැක්කේ අපේ රූපයක් නම් සමා නොසතුට රූපයක් නම් සමා කැමති නැති එකක් නම් අර මූණේ යන ඉච්ඡිත ප්‍රබෝධමත් භාවයක් නැහැ. මලානික වෙලා විරූප වෙලා කල්පාවටපත් වෙලා මොකද ඒ? අර චිත්තයෙන් උපදින රූප කලාප කොටසක් තියෙනවා. සමා දැක්කේ සමා ප්‍රිය කරන නිසාම ඇතින් කරන ආදරය කරන කෙනෙක් නම් හිත මලක් වගේ පිටිදෙන අසත්‍යයෙන් හිතෙනවා. ඒ මොකද අර හිතේ තියෙන চৈতසික ධර්මයන් අනුකූලව රූප කොටස් ඇති වෙනවා. මේ විදිහට සිත්ට අනුකූලව රූප කොටස් ඇතිවෙනවා මනෝ සංචේතන වලට මනසේ ඇතිවෙන සිතුවිලි වලට අනුකූලව ඊට අමතරව අර කබලින් කාර ආහාර කියන එකෙන් අදහස් කරන්නේ කන බොන ආහාර පාන ආදී මේ එක් ආකාරයකින් ආහාර සමුදය පෙන්වුම් කිරීමක් රූපේ ඇතිවෙන සමුදය ආහාර සමුදය රූප සමුදය ආහාර නිසා රූප ඇතිවෙනවා කියන එක සමස්ත ආකාරයෙන් මේ පෙන්වුම් කරනවා කර්ම චිත්ත වික්ෂ ආකාර වශයෙන් හතරක්. අර කර්ම හතරමයි වෙනත් ආකාරයෙන් පෙන්වුම් කරන්නේ. කර්මයෙන්ම හටගන්නවා මේ රූප කොටස. අපගේ ශරීරයේ මෙලෙස නිර්මිත වෙලා තිබෙන්නේ අපේම කරනද කර්ම වල කර්ම සත්වයට අනුව. විශේෂයෙන්ම කර්මයෙන්ම උපන් රූප වශයෙන් දැක්වෙන ඔය ඇහි තියෙන රූප බැඳීමේ ශක්තිය චක්කු ප්‍රසාද රූපය පණේතිය සබ්දයෙන් සත්‍ය දැක්කෙන රූප කොටස සෝත ප්‍රසාද රූපය ඒ වගේම නාසයේ දිවේ ශරීරයේ ගහන ප්‍රසාද රූපය ජීවා ප්‍රසාද රූපය කාය ප්‍රසාද රූපය කියන මේ ප්‍රසාද රූප ඔක්කොම නියැලෙන්න ඒකාන්ත වශයෙන්ම කර්ණයෙන්ම හටගන්නා ලෝක පොත්වල දැක්වා තියෙනවා ඒ කර්මයට අනුකූලව තමයි ශරීරය සමාධිය නිර්මිත වෙන්නේ. කර්මයට අනුතරව චිත්තය සමාධිය සිට සිතට අනුවත් මේ රූප කොටස් වෙනස් වෙනවා. සෝමනස් උපසද සිතක් නම් වෙනස් ආකාරයක් දුන්නත් සිතන්න තවත් ආකාරයක්. තරහ සිතන්න වෙනස් ආකාරයක් නොවෙනස් ආකාරයෙන් රූප නිරන්තරයෙන් වෙනස් වෙනවා. නිරන්තරයෙන් නැති වෙනවා සිත්තේ දානවා සිත නනුව. ඊළඟට එක්තු එක්තු කියන එකෙන් අදහස් කරන්නේ සිත උෂ්ණ දෙකක්. මේ කම්මටි සිතු ආහාරයෙන් එක්තු දෙක සිත උෂ්ණ දෙක නිසා ශරීරයේ රූපකට වෙනස් වෙනවා. පාන්දර උදේ ආගම් යාමේ තියෙන ඒ සීතල දේශගුණික තත්ත්වයේ තිබෙන විට තියෙන සහපත් රූපයක් නෙවෙයි දහවල් 12ට පමණ වෙන විට බොහෝ දාහේ දාන විට උෂ්ණත්වයේ වැඩි වූ විට ඇතිවන්නේ. මොකද අර සීත උෂ්ණත්වයේ නිසා මේ රූප කලාප වෙනස් වෙනවා. ඊට පස්සේ කියන්නේ කම්මැතිසේ ආහාර අපි ගන්න ලබන කන බොන ආහාර පාන නිසා මේ විදිහට මේ රූප සංගයක් තියෙනවා ඒ කියන්නේ සමුදේ ධම්මානුපස්සීව රූපස්මින් යෙති මේ රූප කායાનපස්සනා ගහනා බඩ විට සමුදය දකින්නට ඕන ඇතිවීමේ හේතුව රූප ඇතිවීමේ හේතුව ඒකයි අපි මේ කාරණාව පළමුවෙන් මේ ඇයට මේ ස්ථායන් පස්නා භාවනාව කියා දීමට ප්‍රථමයෙන් කියා දුන්නා. එතකොට මේ කය නිර්මිත වී තිබෙන්නේ කොයි ආකාරයෙන්ද? ඒක තමන්ගේ ධර්මයක් නෙවෙයි නේද? ඒක අනුන්ගේ ධර්මයක් නේද? අනාත්ම ධර්මයක් නේද කියන අවබෝධය පැහැදිලි නොවන තියෙන කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් වෙනවා. ඒකත් අමතරව මේ රූප ඇතිවන්නේ මෙන්න මේ ආකාරයෙන් නේද? මේ සමුදය තියෙන නිසා මේ හේතු තියෙන නිසා මේ ශරීර කෝඩුව මෙදසින් නිර්මිත වෙනවා සමාහට ඕනෑ විදිහට සිදුවන දෙයක් නෙවෙයි නේද කියන අවබෝධය මේ රූප සමුදය දැකීම තුළින් සමාහට අත්දකින්නට අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. මේ අමතරව මේ රූප කොටස් නිර්මිත වී ඇති දහස් කොටස් ගැන අවබෝධයක් තිබෙන්නට ඕන. ඒ සමාගයේ ශරීරයේ සහිත බාහිර සියලුම ජීවීන් වස්තුනොත් ඒ වගේම පණ්ඩිත ලෝකේ යන්තා දේවල් කියන ඒ සෑම වස්තුවක්ම නිර්මිත වී ඇත්තේ මූල ධාතු හතරකින්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු වශයෙන්. පඨවි ධාතු කියන එකෙන් අදහස් කරන්නේ නිකම් පස් ගතිය, හත ගතිය. මේ මේ තමන්ගේ ශරීරයේ කූඩුව නිර්මිත වී ඇත්තේ මේ වෙන කියන අවබෝධය ඇති කරගන්නට ඕනේ. ආපෝ ධාතුව කියන්නේ චේතමනේ නැත්තම් වතුර ගතිය. තේජෝ ධාතුව කියන්නේ විශ්මය නැත්තම් තීතල ගතිය. මේ දෙකම තේජෝ ධාතුව කියන්නේ. ඊළඟට වායෝ ධාතුව කියන්නේ හැකිලෙන වැනෙන තින්දෙන ස්වરૂපේ. වායු ගතිය. මේ හතරෙන් තමයි මේ ලෝකේ යන්තා දේවල් නිර්මිත වී තිබෙනවා නම් නිර්මිත වී තිබෙන්නේ. උදාහරණයක් අපි කියමු මෙතන හුඟක් කාණ්ඩා පේස තිබෙන නිසා අපි ඊටම පිටිකක් පාලිස් කරලා පිටිපිට බැදලා ඕකට පෑන් ටිකක් මේවා දාලා එකතු කරලා ගුලි කළාට පස්සේ අපි ඒකට අබ්බලා කියලා කියනවා. ඒ ටිකම ආරම් හතරත් ඇදියට කපලොත් පෙටි විදියට ගැපුවොත් ඒකට අපි අලුවයි කියනවා. නමුත් අලුවා වල හෝ අම්බලා වල දෙකේම තියෙන එකම පිටි. එකම පිටියට සම්මිශ්‍රණය කරගත් දෙයක්. නමුත් ඒකේ හැඩය අනුව අපි ඒවා හඳුනා ගැනීම සඳහා එක්කෝ අලුවා කියන නැත්නම් අම්බලා කියන නම් දෙකක් දාලා කතා කරනවා. මෙන්න මේ ආකාරයෙන් මේ ලෝකයේ මේ පතනීය පොතේජෝ වායෝ ධාතු හතරෙන් නිර්මිත වී ඇති දේවල් වලට නොඑක ආකාර නම් අප සම්මුතිය වශයෙන් දාගෙන ඒ සම්මුතියේ තේසල කතා බහ කරනවා ඒ සම්මුතියේ සත්‍යයක් වශයෙන් පිළිඅරගෙන කියනවා මේ ශරීර කෝපේ අත කියන්නේ කන කියන්නේ මූණ කියන්නේ නාය කියන්නේ පපුව කියන්නේ ශරීරයේ කවර කොටසක් කියන්නේ අර අංගලා අලුවා කියපු සංඥාව දාගත්තා වෙන්නේ සංඥාවලින් හඳුනා ගැනීමක් විනා සත්‍ය වශයෙන් ඇති දෙයක් නෙවෙයි කියන අවබෝධය ඇති කරගන්න ඕනේ. දැන් උදාහරණයක් අපි කතා කරමු අපි මේ ලේ කියන අපේ ශරීරයේ තියෙන රූප කොටසක් අය ලේ කියන කාබෝ දහත වැඩි නිසා යමයි මස් කියන මස් මස් කියන ශරීරයේ මාංශ කොටසක් මේකේ තියෙන 14ම ඒකේ චේතනයක් තියෙනවා වතුර ගතියක් තියෙනවා ඒක තමයි මේ මස් කියන්නේ කියන ආපෝ ගතිය ඒකේ රත්නයක් හෝ සීතලක් තියෙන එක තමයි ඒකේ තියෙන සීජෝ ගතිය ඒක සිංහමන ස්වරූපයෙන් කියන එක තමයි ඒකේ තියෙන වායෝ ගතිය. මේ මත් කැලේ වතුර බැටේ සම්පූර්ණයෙන්ම බියලි ගියානම් ඒක බියලි හැමක් දැන බියලි භාවයට පත් වෙනවා ඒක කුඩු කරන්නට පුළුවන් ඇලිට අන්න ඒ කුඩු භාවයට පත් භාවයට පත් වෙන ස්වરૂපේ පත් වෙන ගතිය තමයි පටවි ධාතය කියන්නේ. අර උදාහරණයක් ගත්තේ මේ වල මේක තියෙනවා. මේ වල වැටෙන ස්වરૂපයේ දෙක ගතිය ආපෝ ගතිය එහි රත්නයක් හොතේ තලක් තියෙන එක තීජෝ ගතිය. ඒක තීන්දිලා තියෙන ලේ බින්දුවක් වශයෙන් ඒක වායෝ ගතිය නිසා ඇටේසුදී තියෙන්නේ. ඒ මේක ලේ බින්දුවක් කැටි ගැහෙනවා. කැටි ගැසුණාට පස්සේ මෙයා දැකලා ඉතින් ඒ කැටි ගැසලා තියෙනවා. ඒවා සුදු කරන්නට වෙනත් පුළුවන්. පිටි භාවයට පස් භාවයට පස් ගන්නත් පුළුවන්. ඒ මේ වල අර කලින් තිබුණු පටවි ධාතුව. මේ ආකාරයෙන් තමගේ ශරීරය නිර්මදී යැත්තේ පඨවි ධාතෙන් ආපෝ ධාතෙන් තේජෝ ධාතෙන් වායෝ ධාතෙන් කියන ධාතු හතරේ මේක තේරුම් ගන්න ඕන. මේ ධාතු හතරේ සම්මිශ්‍රණය නිසා මේක යම්කිසි ඝන ස්වરૂපයකටපත් වෙලා තියෙන ඝන සංඥාව කියලා ගන්න එකෙන් අපි කොලා වෙලා තියෙනවා. ඝන සංඥාව කියන්නේ යමක් ඒක රාශියේ තිබිලා ඒක වැරදි දෙයක් වශයෙන් අපිට පෙන්වන්න කරනවා. දැන් උදාහරණයක් අපි එක තැනකට කරපු දේශනාවලින් මතකයි කියවා වැලි කොටක්. දිස් වෙනවා. වැඩි ගොඩ එකම ගොඩක් වශයෙන් ධනයට පේනවා. නමුත් එතන වැඩි ගොඩ කියලා දෙයක් නැහැ. එක එක වැඩිකට දෙන්නේ මොන වෙන වූ වැඩිකට. වැඩිකට රාශියක් එකතු වුණාම අපිට පේන එක වැඩි ගොඩක් කියලා. නැත්නම් කාමයෙන් කටුකටයක් නැත්නම් උඩුකටයක් වෙන දෙයක්. ඒකේ සම්පූර්ණ උඩුකටේ උඩුකටේ සම්පූර්ණයෙන් පිටි කරා නම් එඹරුවා නම් සුබ කරා නම් පස් ගතියක් තියෙනවා. ඒ පස් ගතිය එක් ස්වરૂපයකට හතර ස්වરૂපයකට හදාගන්නවා අපි ඒකට කියනවා ගඩොල් කැටි කියලා. ඒ පස් ටිකෙන්ම අර පැටලෙන ස්වરૂපයට හදුවට පස්සේ අපි ඒකට කියනවා කුළු කැටි කියලා. කුළු කැටේ තියෙන්නේ එතකොට ගඩොල් කැටේ තියෙන එකම පස් සහිත පටලිය ආපෝතේජෝ වායු කියන ධාතු කොටස් හතර. මේවා නිර්මිත විලාසයක්. මෙන්න මෙලෙසින් තමයි අපේ අත කියන එක ඇත්ත වශයෙන්ම මේ නියපොත්ත කියන එක දත් කියන එක මේ ශරීරයේ සෑම කොටසක්ම අර ධන සංඥාවෙන් ගැහිලා තියෙන නිසා අපිට මේම එක දෙයක් වශයෙන් අතක් වශයෙන් මූණක් වශයෙන් කකුලක් වශයෙන් මේ ආදී අවයව වශයෙන් පෙනෙනවා මේ මුලාවෙන් අපි ගැටී සිටිනවා ඒ නිසා මේ ධන සංඥාව කැදී යන්නට ඕනේ මේ කායන ප්‍රශ්නා භාවනාව කරන විට මේ ධන සංඥාව පිළිබඳ අවබෝධයක් ඇතුළ මේ ඝන සංඥාවෙන් බැසී යාම නිසා තමයි මුලාවට පත්න ආකාරයේ තේරුම් අරගෙන සිටින්නට ඕන. දැන් උදාහරණයක් කිව්වම අපි මේ පොත්තක් ගත්තා මේක මේ පොත්තක් වශයෙන් දිස් වෙනවා. අපි මේ පොත්තක් අපේ කතරන්නේ කටට කපෙන් දෙයක් කරන්නේ ඒකේ දිනන සූරණ කැලේ තීරුවන සම්පූර්ණයෙන් මේ පොත්ත කිසි භාවයකටමපත් වෙලා සම්පූර්ණයෙන් නැති වෙනකම් මේක සූරණ සූරණ සූරලා නිම කරන්නට පුළුවන්. එතකොට දිස්සන්නේ පිටිකොඩ. මේ පිටිකොඩ මේ පොත්තේ හැදිරෙත ඒක රාශී වෙන ඝන භාවයට පත් වෙලා තිබෙන නිසායි අපිට මේක නියපොත්තක් වශයෙන් දිස්සන්නේ ඇත්ත වශයෙන් සත්‍ය වශයෙන් මේ තියෙන්නේ අර පඨවි ධාතුව අධිකෝ තේජෝ වායෝ ආපෝ කියන ධාතු කොටස් තුන. මෙලෙසින් තමයි මේ ශරීරය දැන් මේ අතක් තියෙනවා. මේ අත කියවට සත්‍ය වශයෙන් මේකේ තියෙන උදහම ගලවලා පැත්තකින් දේවා නම්. එහි තියෙන මස්තික ගලවලා තවත් පැත්තකින් දැබුවා නම් නහර ටික ඇට ටික පස්සකින් ලැබුවා නම් මේ කියන වේදයන් දේවෙන් කොටස් තවත් පස්සකින් ලැබුවා නම් සිසුතියලෝම කොටස් ඒ ඒ පස්සට වේසිකලා නම් මෙතන අත කියන එක දෙස්සන් නැහැ අතක් කියලා පස්සක් හේවතෙන් නැහැ මේ සියල්ලම ඒක රාශිය කියලා ධන භාවයට පත් වෙලා යම් කිසි සතහනකට අනුකූලව අපි දකින නිසා මේක අතක්ය මේක අතක්ය කියලා අපි රැවටෙනවා ඒක නිසා ඒ රැවටීමේ මුලාව නැති කර ගන්නටයි කායානුපස්සනාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාගෙන තිබෙන්නේ. එතකොට මේ අතේ කියන හැම අපිට අයින් කළොත් හැම කියන එකක් සත්‍ය වශයෙන් කියන දෙයක් නෙවෙයි. මස් කිව්වත්, නාන කිව්වත්, ඇස් කිව්වත් ඒ කිසි අසත්‍ය වශයෙන් නැති දෙයක් නෙවෙයි. ඒ හැම ඇත්ත වශයෙන් මේකේ චේතනාවක් තියෙනවා, සීතලක් තියෙනවා. ඒක තමයි ඒකේ තියෙන සිදුගතිය. ඒ හැමේ තියෙනවා වතුර ගතියක්, චේතනාවක් ඒක ආපෝගතේ රස්නේ රස්නේ ඕචිතන තේජෝගතේ ඒක තින්දිලා වගේ තියෙන වායෝගතේ මේ හැම දෙයන්නට පුළුවන්. ඔය සබන් වල ගහලා බෙර වල ගහලා තියෙන හැම වගේ මේ හැමේ තියෙන බද්දගතිය ගියත් එහෙම සම්පූර්ණයෙන් දෙලන්නට පුළුවන් ඒවා කුඩු කරන්න පුළුවන් ඒ කුඩු කළාට පස්සේ පස්සෙන් ගතිය තමයි පටවි ගතිය මේ හැමේ පටවි ධාතුවක් තියෙනවා එතකොට සත්‍ය වශයෙන් මේ හැමේ තියෙන පටවි ධාතුවක් ආපෝ ධාතුවක් තීජෝ ධාතුවක් වායු ධාතුවක් වෙන ධාතු කොටස් හතරක් මස්සලත් එහෙමයි, නහරවලත් එහෙමයි, අටවලත් එහෙමයි, ඒවලත් එහෙමයි, ඔක්කොම එහෙමයි. මුළු ශරීරයම එහෙමනම් ඒකාන්ත වශයෙන්ම මේ ධාතු හතරෙන් නිර්මිත වූ ධාතු හතරක් විනා ගැහැණියක් නෙවෙයි, පිරිමියෙක් නෙවෙයි, මමෙක් නෙවෙයි, මගේ නෙවෙයි කියන අවබෝධයේ ඇතිවෙමින් නැතයි මේ කායanusasana සතිපට්ඨාන භාවනාව අපි දියුණු කර යුත්තේ. එවිට තමයි කයේ තියෙන ඇලීම නැතිවන්නේ. ඒක තමයි කයේ තියෙන යථා තත්ත්වය අවබෝධ කරගත හැකි වෙන්නේ. එතකොට කය කියන්නේ කොහොමද ඇතිවන්නේ? කය ඇති වෙන හේතු මොකද්ද? කය නිර්මිත විදිහට ධාතු කොටස් මොනවද? මේ ධාතු කොටස් වලින් ඝන සංඥාවෙන් බැඳලා තියෙන්නේ කොහොමද කියන අවබෝධය මේ ඇයි සිතතොල දැන් ඇතිවන්නට ඕන. ඊළඟට කායानुපස්සනා භාවනාව කිරීමේ පරමාර්ථය වන්නේ කයේ යථා තත්ත්වයේ නියම තත්ත්වයේ නියම පරිදිම අවබෝධ කර ගැනීම. මොකක්ද කයේ යථා තත්ත්වය? මේක නිරන්තරයෙන්ම වෙනස් කෙරී වෙනස් වී යන ධර්මයක් අනිත්‍ය ධර්මයක්. කය යථාර්ථය ඒකයි. නිරන්තරයෙන් වෙනස් වෙන පොන්ති කාලයේදී මම පිළිදැන්න පිළිදැන්න දරුවෙකුගේ ලකුණු රූපයක් ඒක වෙනස් වුණා අවුරුදු 10ක් වසරකට වෙනකොට ඒක වෙනස් වුණා කර්ණ වේද වෙනකොට කර්ණ වේද රූපේ මැදි වේද යනකොට වෙනස් වුණා මැදි වේද රූපේ මහ වේද යනකොට වෙනස් වුණා මේ ආකාරයෙන් සෑම තැනක් පාස්තාම වෙනස් වෙදී වෙනස් වෙදී අනිත්‍යයෙන් අනිත්‍ය යන ධර්ම කොටසක් තමයි රූපස්කන්ධය කියන්නේ සියවිය හැදෙනවා මේක එක දිගට එක දිගට පවතිනාදී පවතිනාදී නමුත් එහෙම එකක් නෙවෙයි මේකේ යථාර්ථය මොකද්ද අනිත්‍ය යන ස්වરૂපය මේක අවබෝධ කරගන්නයි කායන පස්සනාව උරහන්නේ මේක කයතනින් හරි යථාර්ථ ස්වરૂපයක් තමයි නිරන්තරයෙන්ම දුකකුයි ජනිත කර දෙන්නේ ලෝක සත්‍යයන්ේ කයින් සැපක් ලැබෙනවා සැපක් ලැබෙනවා කය පවත්වාගෙන යන සැපක් සැපක් කියලා මුලාවකට පත් වෙලා තියෙනවා. ඒ මුලාව නිසාම කය අතහරින්නට බෑ. කය අතහරින්න නැති නිසාම ජීවන අවබෝධ කරගන්නට බෑ. එම නිසා මේ කය ඒකාන්ත වශයෙන් දුක්ඛයක් කියන එක කයේ තියෙන යථාර්ථ ලෝකේ ඒක අවබෝධ කරගන්නට කායන පස්නාව උදාහල් වෙනවා. මේ කාය මේ කයේ පොදුව පටවියා පොතේ ජෝවාය කියන 14 වතරින් නිමිති වී ඇති සමාගේ නොවන ධාතු මාත්‍රයක් පමණයි නිස්සත්ෝ නිජීවෝ සංඥා සත්‍යයේ නියුක්තියක් නෙවෙයි සෝනියෝ කිස්යක් මේකයි කලේ නියම සත්‍යය මේ සත්‍යය අවබෝධ කරගත හැකිවන්නේ වායන පස්සනාව නිස්පරිදි ලැබුණ කලාවට මතුව මේ සත්‍යය අවබෝධ වෙනකොට මේ කායන පස්සනාව තුළින් ඇති බිය යුතු ධර්ම හතරක් වෙනවා එතකොට කායේ ස්වરૂපයේ යථා ස්වરૂපයේ අවබෝධයේ අවබෝධ වීම තුළින් භාවනාව කිරීම නිසා කායනපස්සනා වැඩි වෙන නිසා නිම්බින්දන්ති කාය කෙරේ උත්කල කිරීමක් ඇතිවන්න තෝරන කායනපස්සනා වැඩෙන විට ඊළඟට විරජ්ජේති කාය කෙරේ කියන රාගයේ කිහිහි යන්න තෝරන කායනපස්සනා වැඩෙන විට පටිච්චසමුප්පාදයේ කය පිටින් අතහරින්නට පුළුවන් වෙන්න ඕන කායනපස්නාව හරියට වැටුණු පසුව ඊළඟට කයේ නිරෝධය දකින්නට පුළුවන් වෙනවා. කය අතහැරනකොට සිතෙන් අතහරින්නට පුළුවන් අවස්ථාවක තමයි කාය නිරෝධයක්, රූප නිරෝධයක් අත්දකින්නට පුළුවන්. මේ රූප නිරෝධයෙන් පසුව නාම නිරෝධයක් ප්‍රත්‍යක්ෂයෙන් උඩ නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. නිර්වාණය සාක්ෂාත් කරන නාම රූප දෙකේම නිරෝධයක් දක්වන්නට ඕනේ. මේ කායાનුපස්සනාව තුළින් කාය නිරෝධය නැත්නම් රූප නිරෝධය අත්දකින්නට පුළුවන් වෙන කායાનුපස්සනා භාවනාව ලැබීමේ ප්‍රතිඵලය ඒකයි. එතකොට මේ ඇට මේ දක්වා අපි ප්‍රකාශ කළේ ඊටම කෙටියෙන් ප්‍රකාශ කරන සතිපට්ඨාන සූත්‍රයේදී ඒකායන අයම් විස්රේ මග්ගෝමේ ඒකායන කියන වචනේ අර්ථය කුමක්ද? ඒකේ අර්ථය අන්තිමක් නෙවෙයි නිවනට එකෙල්ලේම නිවන සඳහාම යොමු කරන නිවනටපත් කරන ඒ කායන මාර්ගයක් වෙන එක ඒක එකම මාර්ගයක් නෙවෙයි කියන්නේ. භාවනාව තුළ නිවන සම්බෝධ කරන එකේ භාවනා ක්‍රම රාශියක් තියෙන එකක් නෙවෙයි. ඊළඟට සතිපට්ඨාන හතර කියන්නේ කුමක්ද? සතිපට්ඨාන භාවනාව වඩන්නට නම් මේ හය වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයේ ඇතිවෙන්නේ නැතිවෙන්නේ දැකිය යුතු බව ඒ සඳහා භාවනාගාමී ප්‍රතිපදාවකින් ආජාසාන මාර්ගයේ දියුණු කළ යුතු බව අප පළමුවෙන් දැනගන්න කලේ. මේ පටිච්චසමුප්පාදන භාවනාවන් දියුණු කළොත් එම කෙනෙකුට හත්වතරක් පුරා අනාගාමීයවත් ඵලය ලබන්නට පුළුවන් බව හත්වතරන්නේ හයවතරක් පස්වතරන්නේ ආදී වශයෙන් අඩු කරමින් ගොස් මා දවස් හතක් හරියට කළොත් නම් කෙනෙකුට අනාගාමීව වටත් ඵලය ලබන්නට පුළුවන් බව ප්‍රකාශ කළා. ඊට පස්සේ අපි කායන පස්නාව ගැන කායන පස්නාවේ දක්වන භාවනා ක්‍රම විස්තර කිරීමද ප්‍රථමයෙන් මේ රූපස්කන්ධය පිළිබඳ කර්මක අවබෝධයක් ඇති වීම නිසා මේ රූපස්කන්ධය කොහොමද මේ தත්ත්වයට පත් වෙන්නේ මනෝපෘතේ හටගත්තේ කොහොමද ඒ දක්වා මේ தත්ත්වයට දියුණු වූයේ කෙසේද ඒ වට ආහාරපත් වුණේ කොහොමද විශේෂයෙන්ම කබලිකාර ආහාර අපි කනබන බණ්ඩම ආහාර පාන ආදී මනෝ සංචේතන පස්සාහාර විඥාන ආහාර ආදී කොහොමද මේකට සම්මුතියක් වශයෙන් හේතුවක් වශයෙන් උපකාර වූයේ මේ කයම නිදීමට කියන එක. ඊට පස්ව මේ කය යථා ස්වરૂපය මේ කය හැදලා තියෙන පටේ ආපෝතී ජෝවායෝෙන් දහස් වතරින් බව. මේ පටේ යථා ස්වરૂපේ නිරන්තරයෙන් වෙනස් වෙන අනිත්‍ය ධර්මයක් බව මේක දුකක් බව මේක නිත්‍ය නොවන අනිත්‍ය දුකක් වන ඒ වගේම ආත්ම නොවන අනාත්ම ධර්මයක් බව මෙන්න මේ සත්‍යයන් අවබෝධ වෙන විට මේ කය කෙරෙහි විරාගයක් ඇති බව කලකිරීමක් ඇති වී බව අතහැරීමක් සිදු වෙන ඇති වී බව සහ ඒ තුළින් පසුව කාය රූප නිරෝධයක් අත්දැකිය යුතු බව මෙන්න මේ කියන කාරණාටයි මේ දක්වා මේ ඇයට ඉස්හාමත්ම පිටින් අපි විස්තර කළේ. දැන් හරියටම පැයකට පැයක් ගත වුණා. ඒ නිසා මේ දේශනාව මේට වඩා දීර්ඝ කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ ඊළඟ දවසේදී මේ ඉතිරි කොටස් අප දේශනා කිරීමට අදහස් කරනවා. දැන් හොඳයි මේ කල්පනා කරන්න. මේ දක්වා මේ සතිපට්ඨාන සූත්‍රය අනුව ඊට අනුව ධම්ම දේශනාවක් ඇසුවා. මේ අනුව මේ පිළිපැදීමට ඒ භාවනා කරන දිනු කර ගැනීමම දැන් අදිස්ථානයක් කරගෙන ඉතින් කාලය තුළදී ඒ අනුව භාවනා කරන්න ඕනේ. ඒ භාවනා කිරීම තුළින් ඒ වගේම මේ ධර්මස්වමනය කිරීමේ කුසලානිසංසය තුළින් මේ සෑම දිනකටම වහවහාම නිවනින් සැනසීමේ වාසනාව ශක්තිය උදා වේවායි කියලා අපි ආශිර්වාද කරා කරන්න. එසේ ආශිර්වාද කර මේ දේශනාව මෙතනින් මෙතනම ඔබ සමග නිවන් සමාපත් වේවා.